එන්නේ ඒ කියන தත්ත මග අරින එක. නමුත් ඒක හිතා ගන්න එක මේ පුහුණු කරන එක පට්ටමක් මම නැහැ. ආනාපාන සති භාවනාව සහ උදරේ පිම්බීම හැකිලිම භාවනාව අතරින් සතර සතිපට්ඨානට අවතීර්ණ වීමට සුදුසුම භාවනාව කුමක්ද? ඒ කුමන හේතු නිසාද? අපි මේක ගිය පාරත් මේ ප්‍රශ්නම සාකච්ඡා කරා. ඒක නිසා ඒ සුදුසු නුසුදුසු බව අර ඉස්ලාම් දී උපදේශ වගේ වාඩි වෙලා බලන්න තමයි වැටහෙන්නේ මොකද්ද කියලා ඒක තමයි සුදුසු. එතන ආනාපානට වැඩි පිම්බීම හැකිලිම හොඳයි පිම්බීම හැකිලිට ආනාපාන හොඳයි කියලා කියන්න බෑ. ඒ කරන කෙනාට වාඩි වුණාට පස්සේ වැටෙන්නේ මොකද්ද ප්‍රකටව එතනින් බැස ගන්නයි කියලා කියන්නේ. ඒක නිසා මේ දෙක අතර මේ සංසන්දනයේදී තීන්දුව කරන්න තියෙන්නේ ප්‍රකට භාවයයි වැදගත් වෙන්නේ ප්‍රකට දේම් පටන් අර ගන්නවා කියන එකයි කරන්න තියෙන්නේ. එතකොට ඒකට හේතු දක්වන්න දෙයක් ඇත්තේ නෑ. එහෙම නැතුව මේ දෙකෙන් වඩා සුදුසු කියන්න බෑ. සාමාන්‍ය සිංහලයා දිහා බලනකොට අපේ දිහා බලනකොට පේනවා හුඟ දෙනෙක් මේ ආනාපානය පිළිබඳ ලොකු ගෞරව සම්ප්‍රයුක්ත ගතියක් තියෙනවා. ඒ නිසා ආනාපානේ වඩා හොඳයි කියලා කියනවා. ඒකට මම විරුද්ධ වෙන්නේ නැහැ. මම ප්‍රශ්නේ තියෙන්නේ ආනාපානේ සිව්. ඒ නිසා ආධුනිකයට හම්බ වෙන්නේ නැත්නම් ඒකට විකල්පයක් වශයෙන් පිම්බීම හැකිලිම අහු වෙනවනම් කිසි දෝෂයක් නැතුව යන්න පුළුවන්. ඒ නිසා සමහරු පටන් ගන්න මේ ඉඳලම පිම්බීම හැකිලිම කරනවා. සමහරු පිම්බීම හැකිලිම කියලා ආනාපානෙට යනවා. සමහරු ආනාපානෙ කියලා පිම්බීම හැකිලිමට යනවා. සති සමාධි ටික දියුණු වුණාට පස්සේ අරමුණ ඉච්චරම වැදගත් වෙන්නේ නැහැ. දියුණු වෙනකන් නම් ඕක වැදගත්කමක් තියෙනවා. ඉතින් ඒකේ ඒ අංග තුනකින් යුක්ත ප්‍රශ්නේ ඒ ඊගාව ප්‍රශ්නේ තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමත විදර්ශනා භාවනා කිරීමේදී සිත අන්නතකට ගියොත් සිරුරේ කැසීම ආදී වේදනා දැනෙන අවස්ථාවවලදී ඒ ගැන මෙනෙහි කිරීමෙන් ඒවා ඉවත් වන බවද කැසීම ආදී එසේ මෙනෙහි කිරීමේදී ඉවත් නොවේ නම් හෙමින් සිදුවේ අත්ගෙන යමින් කැසීම කර දෙවන් නැවත හිමින් සීරුවේ අත තිබුණු තැනට ගෙන යෑමද භාවනා උපදේශයයි. එහෙත් ස්වාමීන් වහන්සේ කුඩා කූඹියකු නාස්කෝරයට හෝ කංකුරට ඇතුළට උත්සාහ කරන විටකදී ඇතිවන වේදනාවත් මෙනෙහි කරමින් සිටීමත් පසුව හිමිට අත ක්‍රියා කරන ක්‍රියා කරවා කුමියා පළව හැරීමට ගියොත් කාලය ගත වෙන නිසා தત્ත්වය බරපතල වෙන්නට ඇත. මෙවැනි தત્ත්වයකදී සමත භාවනාව යෝගියා සහ විදර්ශනා භාවනා යෝගියා පිළිපැදිය යුතු සංවර වූ පිළිවෙත් විදි මොනවාද කියලා. හොඳම ඇත්ත ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ අර අපි දැන්ගත ධර්මදේශනාවට සම්බන්ධ කරලා ගත්තොත් ආනාපාන දෙකේ වෙනස පවතින තාක්කල් භාවනා සාමාන්‍ය ආනාපාන දිගේ අල්ලලා යනවා. ඊට පස්සේ ආනාපාන දිග අඩු වේගන යනකොට ස්වභාවේ ඕනම ගුරු රෙප් පිළිගන්නවා. මේ හැමේ මේ බහිස්තරමේ විශාල සංඥා වගේක් එන්න පටන් ගන්නවා. මේ වැස්සකට අහු වෙලා වතුර ගලන්න වගේ වැටෙනවා. සමහරට කූඹි දුවන්නා වගේ වැටෙනවා. එහෙම නැත්නම් හැමටත් එක්කම යටින් ඉදිකටු දුවන්නා වගේ වැටෙනවා. සමහර වෙලාවල් වලට දිමි කොටක් දැම්මා වගේ මුළු ඇඟ පුරාම නලියෙන කම්පන ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ හරියට අර ඒ වෙලාවේ මේ භාවනා හොඳ නිකන් කඹේ ඇවිදිනා වගේ යන වෙලාවක මේ සංඥා හරියට එන්න පටන් ගන්නවා. ආපුවාම ඉතින් යෝගාවචර කරන්නේ මේකේ කියලා තියෙන විදිහට එක්ක අර ඒක දිහා බලන ඉඳලා මෙනෙහි කරලා ඒක කරදරයක් වුණොත් මෙහිමීට අත පිහලා ආයෙසරයක් අරමුණට යනවා. අහන්න තියෙන ප්‍රශ්නේ තමයි අත පිනකොට ඇත්තටම මදුරෙක් ඉන්නවද මැස්සෙක් ඉන්නවද වෙලාව සතෙකුත් නැහැ. මේක හුඟක් වෙලාවට අර සමාධිගත වෙන ලකුණක් මේ මේ බහිස්තරමේ තියෙන අවධානය ඉල්ලන්න හැදුවට ඒ ඇත්තම සතෙක් නිසා නෙවෙයි වෙන්නේ. හැබැයි සමහර වෙලාවල් වලට ওই කියන විදිහට නොකෑමන දහබදුරා කූඹිය ඇවිල්ලා ණය රින්ගනවා. එහෙමත් වෙනවා. කනටම රින්ගනවා. මොකද කරන්නේ? ඉතින් එතකොට ඉතින් සුදුසක් කරන්න තියන්න වෙනවා. මොකද නැත්තම් මේ අපිට යන්න වෙයි දඩ ගෙවන්න මේ කන සවුත් උනොත් එහෙම වුණොත් අහන සංවර ක්‍රමයක් අහන්නේ. ඒ කියන්නේ එච්චර හිමීට කරන්න බෑ ඒක කරන්න ඕන කියලා. හැබැයි හොඳට බලන්න මම යෝජනා කරනවා මේ වෙලාවේදී මේ ඇත්තටම සතෙක් ඉන්නව නෙවෙයි. සතෙක් ඉන්නා වගේ භාවනා අවධියක් එනවා. ඒ විශේෂයෙන්ම හැම විශේෂයෙන් මේ මේ නාස් දෙපත කංතුඩු කංග වල මෙව්වා ඒ වගේ අමුතු සංඥාවක් එන්න පටන් ගන්නවා. ඒවා පේන්නේ නිකන් ඒවා මේ අවධානය ඉල්ලනා වගේ. මේක තවදුරටත් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. එතෙන්දි කියනවා මේ දෙසරත් තුන්සර කොහොමඩක්වත් ඔය පිහලා කරලා බලනවා. බලනකොට නැහැ. ඊට පස්සේ ගුරුවරයාත් කිව්වොත් එහෙම නෙවෙයි. ඕක තියෙද්දිම ආනාපාන දිහා බලන්නයි කියලා ප්‍රශ්න දෙකක් එනවා. එකක් තමයි මේ පැත්තේ ඊටාම විචිත්‍ර අත්දැකීමක් දෙනවා. දැන් මට අනතුරක් වෙයිද කනට රිංගයිද කියන. අර පැත්තේ ආනාපාන පේන්නේ. තිබුණ එක පේන්නේත් නැහැ. ඉතින් එතකොට ගුරුවරයා මතක් කරනවා නොපෙනුනත් සද්ද කූමින්ගේ කරදර තිබුණත් ආනාපාන තියෙනවා කියන හැඟීමෙන් කරගෙන යන්නයි කියලා. එතකොට තමයි අර ඉවසීමේ ශක්තියත් අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම පිළිබඳවත් දැඩිවීමක් එහෙම නැත්නම් ඉවසීමේ ශක්තිය වැඩිවීමක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේ අවධිය මේ හරි විචිත්‍රයි. විචිත්‍ර වුණාට පුළුවන් තරම් අර ළඟ ළඟ ඉඳගෙන කමඨාන් සුද්ධ කරමින් ගුරුවරයෙකුගේ ඇසුර තියෙනවනම් මේ ඉදිරියට කරගෙන යන්න පුළුවන්. හුඟක් වෙලාවට වෙන්නේ අර අරමුණේ තියෙන ධාතු ගුණ තද ගති, කම්පන ගති, කසන ගති වෙනුවට මගේ අත, මගේ කන, මගේ දේ කියන ප්‍රඥප්තියට හිත අදිනවා. එතකොට මේ කසන ගතිය, තද තද වෙන ගතිය, බය ගතිය දිහා ධර්මතාව වශයෙන් බලන තරම් යෝගාචරය හුරු වෙලා නැහැ තාම. ඉතින් එතකොට මේ යෝගාචරය හිතනවා මේ මේ වෙලාවේ වහා ක්‍රියාත්මක නොවුනොත් එහෙම අනවශ්‍ය ප්‍රශ්න මතුවේයි. සමහරට මුළු ඇඟම හිරි වැටෙන ගතියනවා. මට වෙන වෙන පැද්දෙන ගතියනවා. විශේෂයෙන්ම එන්නේ අර හැමේ කූඹිය විදින ගතිය තමයි. ඉතින් ඒව එනකොට මේ මේක විහිළුවක් බව තේරුම් කරලා දෙන්න පුළුවන්. හුඳුවට අත දාලා පිහලා බැලුවත් අහුවෙනව නම් එහෙමනම් ඉතින් පැහැදිලිවම කෝ මිදලා තියෙන හුඟක් වෙලාට වෙන්නේ එහෙම වෙලා නෙවෙයි. නිකන් හිතෙන්ම එන මවාපෑම් වගේක් තියෙන. ඉතින් එහෙම වෙනකොට දැන් අන්තිම කොටස කියනා නම් මේ ඒත් ස්වාමීන් වහන්සේ කුඩා කූමිකු නාස්කුවරට හෝ කන්කුවරට ඇතුල් වන විට ඇතුල් වීමට උත්සාහ දරන විටකදී ඇති වෙන වේදනාවත් මෙනෙහි කරමින් සිටීමත් පසුව හිමීට අත ක්‍රියා කරව කූමියා පළව හැරීමට ගියොත් කාලය ගත වීම නිසා නාය ඇතුළට මූ ගිහිලා කරදර වෙනවා. කන ඇතුළට ගිහිලා කරදර වෙලාවල් තියෙනවා. මේ බරපතල වෙන්න ඉඩ තියෙනවා. බරපතල තත්ත්වයක් මොකුත් නැහැ. බරපතල වෙන්නේ කූඹියට කරදර කිරුවොත් තමයි. නැත්නම් ඌ ගිහිල්ලා වට බලලා යනවා යන්නේ. මගේ දෙතුන් සැරයක් වෙලා තියෙනවා කන්නට ගිහිල්ලා. කන්නට ගිහිල්ලා වෙලා කම් බෙරේට තට්ටු කරනකොට න බේස් එකක් එනවා. ඌව පුංචියට වැඩක් කරන්නේ. කෙරුවන්න මොකද ඒක මුළු සහලවන්න පටන් ගන්නවා. හැබැයි හොඳට දන්නවා මෙතන ඉස්ලාම ඌ යන හැටි හොඳට තේරෙනවා. ගිහිලිවල කංකුවරේ ওই කං කරඬු කියලා જાතියක් තියෙනවා. ඒ කං කරඬු සාමාන්‍යයෙන් කෘමීන්ට අප්‍රිය කරයි. ඒකට ඒ මේ ඒ කං කරඬු වල කරන්නේ ඒකයි එන සතාට ඒක නීරස කරනවා. ඒක මේ ස්වරූපයෙන් එයාට පහුරු අල්ලන්නෙත් නැහැ අප්‍රිය කරා. ඒකට එයා යනවා යන්නේ. කරදර කෙරුවොත් මිනිහා ඉතින් කඩාගෙන දුවන කොහෙද උනක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආපු කෙනාට යන්න ඇරියොත් හරියි. ඒ කූඹි කවදාකවත් මේක මම දැකලා නැහැ මේ මේ කූඩු බඳිනවා කන් ඇතුලේ. ඉන් යනවා. කේන්සා ටිකක් කැප කරන්න වෙනවා. හවස අපි වෙලාව යොන් කරගත්තේ උදේ ඉදිරි කරගත් ඉදිරිපත් කරගත් ධර්ම දේශනාව අනුව හෝ නැත්නම් මේ භාවනා කරන ඇත්තන්ගේ මතුවෙන ප්‍රශ්න මතින් ධර්ම සාකච්ඡාවකට යොමු වෙන්නයි ඉතින් මේ දැනට ලිඛිත ප්‍රශ්න කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙන් අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාව. ඉතින් මේකෙදී මේ කියවලා බැලුව ප්‍රශ්න ටික මට හිතුණා මේකට වෙලා ගත්තොත් හොඳයි කියලා. මේ ප්‍රශ්නේ මම හිතන්නේ කාටත් කාගේ තුලිමුත් මේ නා ප්‍රශ්න අහන කාගේ තුලිමුත් මේ ප්‍රශ්නේ අඬක් එනවා. ඉතින් ඒ නිසා මේකයේ සියලු දෙනාගේම ප්‍රශ්නයක නියෝජනයක් කියලා මම හිතනවා. මේකේ වර්ණන කරලා තියෙන්නේ මෙහෙමයි. ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිීමේදී ආස්වාස ප්‍රස්වාස නැතිව ගොස් නැති වෙන අවස්ථාවට පත්වනසේ දැනීමත් එම අවස්ථාවවලදී දැනීමක් එන දැනීමක් වෙන අවස්ථාවවලදී මුලින් දේශනා කළ පරිදි දනිමි දනිමි යන්නේ දේශනා කළ අවස්ථාව තාදුරටත් පැහැදිලි කරන්නේ නම් මැනවි මම නැවතත් ප්‍රශ්න කියවනවා ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිීමේදී ආස්වාස ප්‍රසවාස තුනීව ගොස් නැති වෙන අවස්ථාවට පත්වනසේ දැනීමක් වෙන අවස්ථාවවලදී මුලින් දේශනා කළ පරිදි දැනීම යන්නෙන් දේශනා කළ අවස්ථාව තවදුරටත් පැහැදිලි කරන්නේ නම් මැනවි. මේක මේ මේ ප්‍රශ්නේම